අවුරුද්ද වශයෙන් බලනකොටත් මේක 1999 සත වර්ෂයක් අවසන් කරන අවුරුද්දයි. කීපයකින්ම කල්පනා කරලා බලනකොට මේක තීරණාත්මක වර්ෂයක් හැටියට අපිට සැලකන්න පුළුවන්. සත වර්ෂයක අවසානයේ වශයෙන් බැලුවත් ඒ වගේම අපේ ජීවිතවලට බලපාන මේක පරිහානි කර බලවේග ගැන හිතලා බැලුවත් මේක එක්තරා විදිහට තීරණාත්මක වර්ෂයක්. මොකද මේකෙත් විදියේ විද්‍යාව තාක්ෂණ ආදියෙන් දිනු වුණත් මේ රටක් ලෝකයක් මිනිස්යාගේ මානසික වාතාවරණය ගැන හිතලා බලනකොට මානසික පරිසරය ගැන හිතලා බලනකොට මේකෙත් විදියේ පරිහානිකර බලවේග ඉදිරිපත් වෙලා මිනිස් වර්ගයාම පරිහානි ප්‍රපාතයක් කරා යන විදියක් කියලා හිතන්න පුළුවන්. සමාජයේ කතාවක් තිබෙනවා 99න් බේරෙනවා කියලා. අන්න ඒ වගේ යටත් පිළිසින් මේ පින්නකින්වත් අදිස්ථාන කරගන්න හොඳයි. අද වැනි මේවට නා දවසක අපි මේ 99න්වත් බේරෙන්න ඕන කියලා මේ පරිහානි බලවේග වලින්. මේ සාමාන්‍යයෙන් අපේ ලෝකයා සාමාන්‍ය ලෝක සත්‍යයා තම තමන්ගේ ආරක්ෂාව යහපත ජීවිතය අහසින් ගෙන යාම ගැන හිතලා බලනකොට පරිසරය ගැන බොහොම සැලකලා බලන බව පේනවා. දැන් විශේෂයෙන්ම මේ යුගයේ පරිසරය ගැන ලොකු අවදි බවක් තිබෙන බව පැත්තෙන් මහන්ත ලැබෙනවා. පරිසරයේ දූෂණය වීම වැළැක්වීම පරිසරය ආරක්ෂා කර ගැනීම කියන විතර දෙවේලේ සමාජයේ කතා කරනවා එනවා. නමුත් මේ බොහෝ දෙනා කතා කරන්නේ කායික පරිසරය ගැනයි. මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා උපකාර වෙන හැටියට දැන් ওই පාරිසරිය විද්‍යාව කියලා එකක් එහෙමත් කියන පාරිසරිය ඉංජිනේරු විද්‍යාව ආදී වශයෙන් ඒ වයිදී බොහොම හිත යොමු කරන්නේ ගහකොළ භූමි ලක්ෂණ කායික සාමාන්‍ය වාතාවරණ ආදී කාරණා ගැනයි. නමුත් බුදු පියාණන් වහන්සේ මේ පරිසර විද්‍යාවට පාරිසරිය විද්‍යාවට අමුතු සංකල්පයක් ඉදිරිපත් කළා. මානසික පරිසරය, මානසික වාතාවරණය අන්න ඒ කාරණේ තමයි මේ තුන්තුන නිතර පුරු පුරුදු කරන ඒ මංගල සූත්‍රය නිතර රජානා කරන මංගල සූත්‍රයේ සඳහන් වෙන පතිරූපදේශ වාසෝ කියලා. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. ඒ සුදුසු ප්‍රදේශය මනින්නේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ භූමි ලක්ෂණ ආදිය ගැන අමුතුවෙන් ඒ සාමාන්‍ය ලෝකයාට ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාරණා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ පතිරූපදේශ වාසය කියලා කිව්වේ මානසික වාතාවරණය, දහනි වාතාවරණයක් බොහොම සිතින් පෙතින් පැවැත්වීමට සුදුසු පරිසරයක් තමයි මනුෂ්‍ය වාසයේ සිද්ධ හැටියට බුදු පියාණන් වහන්සේ මංගල සූත්‍රයේ දක්වා වදාළේ. අන්න ඒ විදිහට දැන් අපි මේ මාත්‍රිකා කළ ගාථාවෙත් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පරිසර විද්‍යාව පිළිබඳ වැදගත් සංකල්පයක් ඉදිරිපත් කරනවා. යම්කිසි භූමියක් ප්‍රමණීය වෙන්නේ කොහොමද කියන එක. මේක අපි බෞද්ධ අපි කවුරුත් හිතේ දන්ත පිළිසිදයක් හිතේ දීමට පිළිහු කාරණයක් මොකද මානසික වාතාවරණය වශයෙන් බලනකොට නිකුත් විදියේ විසම බලවේග විස දූම ගලාගෙන එන විදියක් අන්නේ බඳු අවස්ථාවක මේ මානසික පරිසරය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධාතාවක කොට අපි හිතේදී යුතු මේ වගේ තීරණාත්මක දවසක මේ ධාතාව දේශනා කරන්ට යෙදුණු ඒ සිද්ධිය ඒ කතා ප්‍රවෘත්තිය නිදාන කතාව බොහොම ආදර්ශවත් එකක්. මේ පින්නතුන් කවුරුත් දන්නවා මේ අග්‍රස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සයිදී වුණා සයිදී වෙලා ඉවර වෙලා තමන්ගේ සහෝදරියන් කිදෙනෙක් ශාලා උපචාලා සිසු උපචාලා කියන සහෝදරියන් කිදෙනෙකුත් ශාසනයට ඒ ශාසන ප්‍රවිද්ද ලබා දුන්නා ඒ අයටත් ඊළඟට ඡන්ද උපසේන කියලා තව සහෝදර දෙන්නෙකුත් නහන කළා පවුලේ අන්තිමට ඉතිරි වුණේ රේරත කියන ඒ කුඩා දරුවා විතරයි එතකොට මේ මව් ගැණිය මේ මිත්‍යාදිෂ්ඨික පවුලක් මව් ගැණිය කල්පනා කරන මේ උපතිස්ස මහාන වෙලා තමන් මහාන වුණ පමණක් නෙවෙයි මේ දීරු තුන් දෙනාත් මහාන කරගත්තා පුතුන් දෙන්නෙකුත් මහාන කරගත්තා දැන් ඉතිරි වෙලා ඉන්නේ රේවත විතරයි මේ දරුවත් මහාන කරගත්තොත් එහෙම මේ කුල වංශය විනාශ වෙනවා ධනයත් රාජසන්තක වෙනවා ධනය නැති වෙලා යනවා කියලා කල්පනා කරලා අදිස්ථාන කරගත්ත කොහොම හරි ලදරු වයසේදීම ගෘහ බන්ධනයෙන් ඒ කියන්නේ විවාහ බන්ධනයක් තින් බැඳලා ගන්න ඕන කියලා. මේ කාරණේ ඉන්දියෙන් මෙන්න දැනගත්තා වගේ මේ මහා ප්‍රඥා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලාට කල්පදාම ආඥාවක් වගේ යන විදිමක් වගේ නිකුත් කළා. යම් කිසි අවස්ථාවක මේ රේවත ආවොත් එහෙම පරිදීන අදහසින් ආයි මෞපියන්ගෙන් අහන්න බලන්න කරදර වෙන්න ඕනේ නැහැ. එකපාරටම පැවිදි කරන්න. ඒ මිත්‍යාදිතික මව්පියන්ගෙන් අහලා වැඩක් නැහැ. මමව තමයි ඒ දරුවගේ තාත්තා අම්මා කියලා ඒ විදිහට සංඝයා වහන්සේලාට එක්තරා අනුමක් දැන්වීමක් කළා තිබුණා. ඔය අතරේ අර මම දැනුනේ මේ හත් අවුරුදු ළමයා හත් අවුරුදු කුඩා දරුවා ඒ විවාහයක් යෝජනාවක් කරගත්තා. දැන් මේ තුනකින් හොඳට දන්නවා මේ අද දක්වාම ඉන්දියාවේ ඒ ළමා විවාහ කියන එක බොහොම නිතර සිද්ධ වෙන දෙයක්. සංහත් අවුරුදු දරුවා මේ සමාන වයස් සමාන කුල දැරියක් පිළිබඳව ඒ සංවිධාන කරගෙන ඒ දවසක් නියම කරගෙන මේ දරුවා මඟුල් ඇඳිමින් සරසලා අරගෙන ගියා විවාහ මඟුලට. විවාහ මංගල අවස්ථාවේදී ඒ කටයුතු වල එක කොටසක් හැටියට ඒ ආශිර්වාද ආදී කරන අවස්ථාවේදී ඒ නෑයන් අර මනමාලිත අර කුඩා මනමාලිත ආශිර්වාද කරනවා මේ නිත්‍යනිය වගේ නිත්‍යනියගේ අත්දැකීම් සම්භාරයම ලබා ගනිත්වා ඒ වගේම නිත්‍යනිය වගේම දීර්ඝායස වේවා කියලා. දීර්ඝ කාලයක් ජීවත් වේවා කියලා. එතකොට මේ රේවත කුමාරයා රේවත ළමයා අහනවා කවුද මේ මේ කියන නිත්‍යමිය කියලා. එතකොට අනයන් පෙන්නනවා අයිතේ මෙහෙද්ද ඔය ඉන්නේ අවුරුදු 220ක් විතර වයස් වෙච්ච මොකද තමයි ජරාවෙන් දුබල වෙච්ච එහෙම නැත්නම් මේ ඇඟ සැලී වැටුණු කෙස් ඇහුණු වක ගැහුණු අර એટલે වහලක පරාල වගේ වක ගැහුණු ඔය ඉන්න අම්මන්ටි පේන්නේ නැද්ද ඔන්න තමයි නිත්‍යන්නේ කියලා. එතකොට මේ අහනවා මේ දරුවා දැන් මේ ඉන්න මගේ මේ මනාලියත් මේ වගේ වෙයිද අනාගතේ. ඔය දරුවා මේ ඔය වගේම වයසක හිටියොත් ඔහොම වෙනවා. එතකොට ඔන්න කල්පනා කළා මේ දරුවා මේ කාරණේ දැනගෙන තමයි මගේ අයියා උපතිස්ස පහදී නැත්තේ. දැන් ඉතින් අදම පැනලා යන්න ඕන කියලා අදිස්ථාන කරගත්තා. ඉතින් මගේ උත්සවයෙන් පස්සේ මේ පිරිස අර මේ ළමා මනාල ජෝඩුව එක සත්‍යයක නම් වෙලා ඒ සලාවක් මගින් එකගෙන එනවා ඒත් ආපසු ගෙදරට. ඒ චන්දවගෙන එන අතරේ මේ දරුවා කියනවා මේ සලාව නැද හරියදී මට මේ ශරීර කෘත්‍ය කරන්න ඕනේ කියන්නේ වැසිකිලි අවශ්‍යතාවක් තියෙනවා කියලා රටෙන් දැක්කා. එහලා පන්තිරක් ළඟ පිට වෙලාවක් නැති ඉඳලා ඉල්ලා ආයිත් නංගා. ආයිත් ගෙදරට ගිහිල්ලා ආයිත් ඒ විදිහටම අසනීප බවක් සංගවලා ඒ විදිහට සීනසරක් කළා. මම හිතුවා මේ මොකක් හරි අජීර්ණ රෝගයක් වගේ දෙයක් වෙන්නේ නැති කියලා ඒ ගැන වැඩි කලබල වුණේ නැහැ අරකින් දැකීම පිළිබඳව ඊළඟ ටික වෙලාවක් ගියාට පස්සේ මේ දරුවා කියනවා මේ මන ආල දරුවා කියනවා ඔය කට්ටිය ඉක්මනින් රටේ අරගෙන යන්න මම පස්සෙන් එන්නම් කියලා. ඒ විදිහට රටේට යන්න ඇරලා මේ දරුවා කලේ මොකද අර පඳුරක් පැත්තට යන්න වගේ අඟවලා ඊළඟට විහාරට දියලා ගිහිල්ලා ඒ සිටු ආරණ්‍යයකට අර 30 නමක් විතර සංඝයා වහන්සේලා වාසය කරන ආරණ්‍යයකට ගියගෙන ගිහිල්ලා සාමිනි සාමිනි මාව පැවිදි කරන්න කියලා කිව්වා. අපි කොහොමද ඒ දරුවා පැවිදි කරන්න අපි දන්නේ කොහොමද රජෙක් දරුවෙක්ද මේ අමාත්‍ය පුත්‍රයෙක්ද කියලා ඔය තරම් මේ වස්ත්‍රාභරණ වලින් සැරසිලා ඉන්න කියලා කිව්වහම එයි මම අඳුරන්නේ නැද්ද? මම තමයි උපතිස්සගේ මල්ලි. එතකොට අහනවා කවුද උපතිස්ස කියන්නේ? මේ එතකොට මේ දරුවා කියනවා මේ සාමිනහන්සලා අපේ අයියට කියන්නේ සාරිපුත්‍ර කියලා. ඒකයි මේ උපතිස්ස කියන නම දන්නේ නැත්තේ. මම උපතිස්සගේ බාලමල්ලි කියලා කිව්වා. එතකොට මේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා එහෙමනම් එන්න පැවිදි කරන්න මේ අපිට දැනටම අනුදැනවා දාරලා තිබෙනවා ඒ ස්වාමීන් වහන්සේ සීලාර මඟුලෙන් දිනවත් කරලා හිස බූගාලා පැවිදි කළා. පැවිදි කළා පණිවිඩයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ කාරණේ ගැන. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මේ කාරණේ අහලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලනවා මෙන්න මෙහෙම රේත පැවිදි කරා කියලා ආරංචියක් ලැබෙනවා මාත් ගිහිල්ලා ඒකත් ගිහිල්ලා බලලා එන්න ඕන කියලා. බුදු පියාණන් වහන්සේ පදාලා කලබල වෙන්න එපා සාරිපුත්‍ර ටිකක් ඉන්න කියලා. තවත් දවස් කීපයක් ගියාට පස්සේ සාරිපුත්‍ර සානස ආයි බුදු පියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. බුදු පියාණන් වහන්සේ ඒ වරක් ප්‍රකාශ කළා නෑ නෑ අපිත් යන්න ඉන්නේ ධම්ම යන්න ඕනේ නෑ කියලා. මේ විදිහට පරක්කු කරන අතරේ අර හේවත ඒ පොඩි හාමුදුරුවෝ මොකද කළේ? කල්පනා කළා දැන් මම මෙතන හිටියොත් නෑයෝ මාව සොයාගෙන ඇවිල්ලා අදගෙන යනවා. ඒක නිසා පැනලා යන්න ඕන කියලා ඒ කියන්නේ කොටින්ම පැනලා යෑම නෙවෙයි එතන ඈත ප්‍රදේශයකට යන්න ඕන කියලා සාරිකාවේ වැඩම කළා. ඒ කමතහන් අරගෙන රහත් භාවයේ දක්වාම අර ස්වාමීන් වහන්සේලාගෙන් කමතහන් ලබාගෙන සාරිකාවේ වැඩම කළා. යදුන් ගණන් නැත. කිහිරි වනයකට, කිහිරි වනයකට වැඩම කළා. වැඩම කළා ඒ වස් කාලයේ ඒ වනේ ගත කළා. ඒ වස්තුන් මාසය තුලම මේ කුඩා ස්වාමණේරයන් වහන්සේ සීසිලි කින්දියාපත් මහරහත් භාවයට මහා ඉරුදේ බලෙහිමත් ඇති මහරහත් භාවයට පත් වෙනවා. ඒ අතීත පුණ්‍ය ශක්තිය ඒ තරමයි. ඒකට මේ අපේ ඔන්න වස්තාලේ ඉඳුණාට පස්සේ නැවතත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කරලා අවසර ඉල්ලනවා මේ රේවත දකින්න යන්න ඕන කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ බදාලා අපිත් වෙනවා කියලා 500 නමක් සඳවාගෙන මේ රේවත පොඩි හාමුදුරුවෝ ඉන්න ඒ සිහිරි වනයේට යාමට සූදානම් වුණා. ටිකක් දුර ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මෙන්න මෙතන දැන් එක්තරා සංදිස්ථානයකට පැමිණිය කියන්නේ පාර දෙපැත්තකට බෙදිලා යන කෙනකට පැමිණියා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මේ මෙතන මේ මේ පැත්තට යන පාර දිග පාරක්. ඒ කියන්නේ මිනිස් පතේ නැදින් යන්නේ ගම් නියම් ගම් මදින් යන පාරක් කියනවා. ඒක හැට වෙදින්. කෙටි පාරක් කියනවා, කොට පාරක් කියනවා. ඒක කැලේ නැදින් යන එක. සමර මාර්ගයෙන්ද වැඩම කරන්න කැමති කියලා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්න ආනන්ද මේ පිරිස සීවල ඉන්නවාද කියලා. ඉතින් ඉන්නවා කියලා කිව්වා. ආ එහෙනම් සීවල ඉන්නවා නම් අපි ප්‍රතිපාදයෙන් යමු කියලා කිව්වා. මොකද ඒකේ අදහස මේ සීවලි කියන ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන්ම දීපින්නකින් අනිත් කවුරුම දැක්කත් සීවලි සාමතුරේ දන්නවා. ඒකට හේතුව මේ පින්නකින් දන්නවා. බොහෝ විට ගෙදරවල් වල ඉස්සෙල්ලාම තියෙන සමාජයේ බුද්ධ රූපයකට වඩා වැඩි කෙනෙක් දෙන සීවලි ස්වාමීන් වහන්සේට. ඒකට හේතුවක් මේ පින්නකින් දන්නවා. එතකොට ඒ තරම් මේ ලාභින් අතර අග්‍රයි. සියලු ස්වාමීන් වහන්සේ. ඒ ඒ ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය ඵලය මුදුන්පත් වෙන අවස්ථාවක්. මේ බුදු ඥානන් වහන්සේ යන කටයුත්තක්ම කරන්නේ ඒකට සුදුසු අවස්ථාව ඉදිරිපත් වෙනවාමයි. දැන් ඒ පින්ම තියෙන අවස්ථාවේ බුදු ඥානන් වහන්සේ ඒ පින් ඵලයට ඉඩ දීලා අර සලා මාර්ගයෙන් මේ වැඩම කරන්න තීරණය කළා. ඒ යන අතරේ එතන සඳහන් වෙන්නේ දෙවි දේවතාවුන්ගෙන් ඒ දිව්‍යමය ආහාර පාන ආදියෙන් මේ ඊවලි ස්වාමීන් වහන්සේට සංග්‍රහ කිරීම වශයෙන් ගෙනාපු ඒ ආහාර පාන හැම එකකින්ම බුදු පියාණන් වහන්සේ ඇතුළේ 500 නමක්ම තම සහනය කළසිනා ඒ වගේම ඒ යොදිනෙන් යොදින ඒ ආරාම ආදී ඒ දිගම ඒ ඍති බලයෙන්ම සකස් කළා උන්වහන්සේලාට පහසුවෙන් ගමන සැලසූ බව සඳහන් වෙනවා ඊළඟට ඒ අතරේ අර වේවත පොඩි ආමතුරුව ඒ රහතන් වහන්සේ එතන දැනගෙන මේ කාරණා බුදු පියාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩම කරනවා කියලා ඒ සීරිවණේ අර විදියට ඉරිදි බලයෙන්ම නැව්වා බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් අවශ්‍ය ඒ ආවාසස්ථාන, සාත්‍රි ස්ථාන, දිවා ස්ථාන, ඊළඟ පිළි ආදී ඒවා නැවුවා. එන්න බුදු පියාණන් වහන්සේ ස්ථානයට වැඩම කළා. වැඩම කරන අතරේ එක්තරා මහලු විත්තුන් වහන්සේලා දෙන්නේ කල්පනා කරනවා දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ තැනකට ඇවිල්ලා කියනවා මේ මේ වගේ තැනකට මේ තැන හැම දේ හැම අංගයකින්ම සම්පූර්ණ තැනක් මේ එක හාමුදුරුවෝ ඉන්න මේ හාමුදුරුවෝ තමයි මේ ඔක්කොම ගොඩනැගිලි හදවලා තියෙන්නේ. එතකොට මේ මෙයින් තියෙන්නේ භාවනාවක් නෑ මෙතන. මේ ගොඩනැගිලි හදා හදා නව කර්ම කර කර ඉන්න කෙනෙක් ළඟටයි මේ බුදු පියාණන් වහන්සේ වැඩම කළේ මේ සාරිපුත්‍ර හාමුදුරන්ගේ මල්ලි නිසා. මේක මේ අර මූණ බලලා වැඩ කරනවා වගේ පස්සග්‍රාහී වැඩක් කියලා හිත දූෂ්‍ය කරගත්ත අර මහලු භික්ෂුන් වහන්සේලා දෙනම. බුදු පියාණන් වහන්සේට මේ කාරණයක් තේරුණා. ඉතින් ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ මේ සේනාසනේ මේ කදිර වනේ, සිහිරි වනේ මාසයක්ම වැඩ ඉඳලා ඊළඟට එතන පිටත් වෙන දවසේ එතනින් වැඩම ආපසු වැඩම කරන දවසේ අදිස්ථාන කළා අර මහලු භික්ෂුන් වහන්සේලාගේ නමට තමන්ගේ ඒ වතුර පාවිච්චි කරන දබරාව ඊළඟට ඒ වගේම වහන් සංගල ඒ කියන්නේ පාවහන් සංගල ඒ විදිහේ දේවල් අමතක වේවා කියලා. එතකොට ඒවා ටික දුරක් ගියාට පස්සේ ඔන්න ඒ අමතක වුණු බව මතක් වෙලා ඒ බුදු පියාණන් වහන්සේ 이르දිය ඉවත් කළාට පස්සේ විහාරයෙන් වැඩම කළාට පස්සේ ආපහු හැරිලා ආවා ඒව සොයාගන්න. ඒව සොයාගන්න එනකොට ඒ අතර තිබේ රේවත ස්වාමීන් වහන්සේ අර 이르දිය ඉවත් කළා. දැන් බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කළ නිසා අර 이르දිය අතහැරියා. ඒ 이르දිය අතහැරියාම අරක නැවතත් වනයක්. හිරි වනයක්. දැන් මේ මහලි භික්ෂුන් වහන්සේලාගෙනම තමන්ගේ ඒ බඩු සොයාගන්න එනවා. එනකොට මොකක්වත් නෑ අර ගොඩ නැගිලි. අන්තිමට කටි යනගෙන ඒ යට ඇවිදලා යන්තම් ගහට එදලා තිබුණු තමන්ගේ බඩු ටික දැකලා ඒක අරගෙන ගියා. ඔන්න ඕකයි ඉතින් සිද්ධි හැටියට තිබෙන්නේ. ඉතින් මේ සංඝයා වහන්සේලා පිරිසම නැවත ඒ කරත්නවර ධර්ම කළාට පස්සේ පූර්වාරාමය කියලා කියන්නේ ඒ ඉසాతහා විසින් පනවන ලද ඒ සංඝාරාමය බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පනවන ලද ඒ ආරාමයට වැඩම කළා. ඒ පසුඳා උදේ මේ මහලු විසුණු වහන්සේලා ගැන ඉසాతහාගේ නිවසට වැඩම කළා හොඳ වැළඳීමට. ඒ අවස්ථාවේ ඉසාතාව මහෝපාසිකාව අහනවා කොහොමද සාමිනහන් සාමිනහන්සලත් වැඩි අදර සිහිරි වනයට කියලා. ඕ කියලා කිව්වහම කොහොමද වනය රමණීයද? අපොයි මොන රමණීයත්වයක්ද ඒක මේ සිහිරි කටු පිරිච්ච මේ සිහිරි ගස් පිරිච්ච වනය ඒක කිසි රමණීයත්වයක් නෑ කියලා. සෞතික වෙලාවකින් තවත් තරුණ හාමුදුරුවෝ දෙනමක් ආවා කඳ වැළඳීමට. උන්වහන්සේලාගෙනුත් මේ උපාසිකාව ඇහුවා කොහොමද ඒ ස්ථානයට වැඩම කළාද? ඔව් කියලා කිව්වහම එතන කොහොමද රමණීයද කියලා. අපෝ ඒක ගැන කියන්න දෙයක් නෑ. ඒක ඉරිදිය නෑදුව වගේ හරි පුදුම විදියෙන් අලංකාර රමණීය තැනක් කියලා ඒ විශ්වන වහන්සේලා ගැනම ප්‍රකාශ කළා. විසාකාව මහා ප්‍රාණික තැනක් නිසා තේරුම් ගත්තා මේ වෙන්නේ නැත්තේ එකක් එක තැන අර ඉරිදිය තියෙන අවස්ථාවේ දැකපු දර්ශනයක් ඉරිදිය ඉවත් කළාට පස්සේ දැකපු දර්ශනයක් අතර වෙනසයි මෙතන තියෙන්නේ. ඒක දැනගත්තට මොකද ඊළඟට බුදු පියාණන් වහන්සේ වැඩම කළාම දානීය සඳහා ඉති පියාණන් වහන්සේ තේදන් පිළිගන්වල අවසානයේදී විසාකාව ප්‍රකාශ කරනවා දැන් මෙන්න මේ දෙයක් වුණා මහලු භික්ෂුන් වහන්සේලා ගැනම කෙනියන් අවහාන ඒ ස්ථානය කොහොමද කියලා මේ විදිහටයි කිව්වේ අනිත් භික්ෂුන් වහන්සේලා ගැනම මේ විදිහට කිව්වා මේක මොකද මෙහෙම කියලා ඉති පියාණන් වහන්සේගෙන් ඒකට හේතු වෙන්නේ කියලා අන්න මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ විසාකාව භූමිය කොයි විදිහකට වුණත් යම් තැනක රහතන් වහන්සේලා වාසය කරනවා නම් ඒ කියන්නේ භූමිය මෙතන මේ ධාතාවෙන් කියන්නේ දානේවා යදිවාරං ඊළඟට මේ ධාතහා ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ දානේවා යදිවාරං නින්නේවා යදිවා ඵලේ යත්තාරහන්තෝ විහරಂತಿ සංඝෝනි සාමනේ යතං ධනෙහි හෝ වේවා වනෙහි හෝ වේවා පහත් දිනක හෝ වේවා උස් දිනක හෝ වේවා යම් තැනක රහතන් වහන්සේලා වැඩවෙද්ද ඒ භූමිය රමණීයයි කියන එකයි ඒ ධාතයන් කියන්නේ මේ ධාතාව අහලම බොහෝ දෙනා ඒ මාර්ගඵලාදී ඒ බුදු පියාණන් වහන්සේගේ දේශනාව අහලා ලැබු බවක් සඳහන් වෙනවා දැන් එතකොට මේ කථාන්තරයත් ධාතාවත් මේ පින්නකින් දැන් ගන්නවා. මේ තුලින් අපි යමක් අපේ මේ ජීවිතේට අපි මේ ප්‍රකාශ කළ තීරණාත්මක වර්ෂයට ආදර්ශ වශයෙන් දැක යුතු දේවල් මේ මේවායින් මතු කරලා ගන්න එකයි දැන් අපිට තියෙන්නේ. පළමුවෙන්ම මේ කතාව ගැන අපි ටිකක් හිතලා යොදලා බලමු. මේ කතාව තුළ ඉතා පුදුම විදිහේ සාසනික හුරතලයක් තිබෙන්නේ. දැන් මේ හත් අවුරුදු කුඩා දරුවෙක් මේක එක විදිහක ලෞකික ජීවිතය ගැන බලනකොට විහිළු විදිහේ දෙයක්. හත් අවුරුදු දරුවෙක් සාමාන්‍ය මේ වැලිබත් පිසන තරම් ඒ වයසේ දරුවන් දෙදෙනෙකු පිළිබඳ විවාහයක් ගැනයි මෙතන කියවෙන්නේ. මේ ලෝකය කොයි තරම් ලෝකය ගෙනියන්න ලෝකය වඩන්න උනන්දු වෙනවද ඒක රැකගන්න උනන්දු වෙනවද සංසාරය රැකගන්න උනන්දු වෙනවද කියන එකෙන් මේ සිද්ධියෙන් අපට පේනවා. ඉතින් අර හත් අවුරුදු දරුවා සරසලා මඟුල් නැගිමින් සරසලා එකගෙන ගිහිල්ලා අර විදිහේ නාට්‍යයක් වගේ දෙයක් කළා. නමුත් මේ දරුවා ඒවට රැවටුනේ නැහැ. අන්න එතන තියෙන නික්කම්ම සංකල්පයේ ශක්තිය මහ පුදුමයි. මේ හත් අවුරුදු දරුවට ඇත්ත වශයෙන්ම වයසින් බාල වුණාට මොකද මහා පඬිතුයෙක් බව තේරෙනවා අර ජරාව ගැන ඒ කියාපු සිද්ධිය නර මිස්සන් විදර්ශනයෙන්ම මහා ගැඹුරු අවබෝධයක් ආවා මේ සංසාර තත්ත්වය ගැන ඒක නිසායි ඒ ඒ රේවත කුමාරයා අදිස්ථාන කරගත්තේ මම ඉතින් පැනලා යන්න ඕන කියලා. දැන් පැනලා යනවා ගැන කියනකොට මේ කාලයේ නොයෙකුත් විදිය පැන යාම් තිබෙනවා. මේක විශේෂ පැන යාමක්. මේක මහ පුදුම විදිය පැන යාමක්. ඉතින් මේ බන්ධන වලට අසු වීමට පැන යන ලෝකෙකුත් තිබෙනවා, පැත්තකුත් තිබෙනවා, බන්ධන වලින් නිදන පැන යාමකුත් තියෙනවා. මේක බන්ධන වලින් නිදන පැන යාමක්. ඒ විදිහට උපාය කෞශල්‍යයෙන් මේ දරුවා අර වනේ මැදදී අර විදිහට කොහොම හරි මේකෙන් බේරිලා ගිහිල්ලා ඒ පැවිද්ද ලබා ගත්තා. මේක හොඳ ආදර්ශයක් මේ ශාසනික ජීවිතය ගත කරන අයට. මේ ලෝකයේ වටිනාකම් පිළිබඳව, ඇගයුම් පිළිබඳව ලෝකයා හිතන ආකාරයත් මේ ධර්මානුකූල බුදුරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ මාර්ගයේ ගිය අයත් මේ ජීවිතය ගැන ලෝකය ගැන හිතන ආකාරය මේ සිද්ධිය තුලින් පෙනෙනවා. ඒක ඉතාමත්ම වටිනා ශාසනික හුරුතලයක් කියලා කියන්න පුළුවන් මේ දරුවා කෙලේ. මේන් අපිට ගත යුතු පාඩම් තියෙනවා විශේෂයෙන්ම සංසාරය කියන එක අපි කලින් බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තියෙනවා මේ සංසාරයේ ඉගෙන ගන්න තියෙන පාඩම් තුනක් තියෙනවා ඒත් වශයෙන් පංච තුනක් හැටියට කියලා කියන්න පුළුවන් ආස්වාද ආදීනව නිස්සරණ කියලා. සාංශාරික සත්‍යයෙන් තුල තියෙන බුද්ධි මට්ටම් තුනක්. ඒ ආස්වාද පක්ෂය කියලා කියන පංචකාම සම්පත්තිය පිළිබඳ මේ ලෝකයා ගැඹුරු වෙන පැත්තයි. ඊළඟට මේකේ ආදීනව පැත්ත මතු කර ගැනීම ඔන්න අවදීනීමක්. මේ වායේ මේ මේ විදිහේ මේ යාදි ජරා ව්‍යාධි මරණ ආදී මේ විදිහේ දේවල් දෝෂ තියෙනවා කියලා ඒක දැකීම. ඒක ආදීනව පක්ෂය තේරුම් ගැනීමට බුද්ධිය සාංකාරික බුද්ධිය මුහුකුරාදී අවස්ථාවක් වෙනින් කරනවා. ඊළඟට ඒ නිදිලා ඊළඟට නිස්සාරණ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සංඛාරයෙන් මිදීම සංඛාර සත්‍යයෙන් සංඛාර වටවලල්ලෙන් ඉවතට පැනීම. ඒකත් කරගන්න පුළුවන් වුණ අරහත් අවුරුදු දරුවට. ඉතින් අන්න ඒ කියනවා මේ ශාසනය කියන කේ සම්දිස්තික අකාලික ඒහිපස්සිකාදී ගුණය මේ ශක්තිය කොයි තරම්ද කියතොත් පින් නැති අය. ඒ විදිහට කුඩා අවධියේදී පවා හත් අවුරුදු අවධියේදී පවා වෙන අය වැලිපත් වෙන කාලයේදී මේ මුළු මහත් සංසාර දුක්ඛය කෙලවර කළා ඒ ඉදි ප්‍රාතිහාර්ය දක්වන්න තරම් ශක්තියක් ඇතිය මහා අරහත් භාවයටපත් වුණ බව ඒයින් අපට පේනවා මේ ධර්ම ශක්තිය. අන්න ඒකකොට නිවනට සිත නඹුරු කරන්න හොඳම නිවන පිළිබඳ ඒ ඒ වටිනාකම් පිළිබඳව මතු කරගන්න ඒවා ඒ වටිනාකම තේරුම් ගන්න මේක හොඳ කතාවක් ඊළඟට අපි මේ ධාතාව ගැන හිතලා බලමු අපි අර කලින් සඳහන් කළ ආකාරයට භූමියක් ප්‍රමණීය වීම එහෙම නැත්නම් ජීවත් වීමට හොඳ තැනක් වීම යහපත් තැනක් වීම යන බුදු පියාණන් වහන්සේගේ දේශනාවේදී මේ සාමාන්‍ය ලෝකයා නොහිතන විදිය පැත්තක් මතු කරගෙන තිබෙනවා බා අපි කන්නේ සඳහන් කළ ප්‍රතිරූප දේශ වාසෝ කියන වචනේ ප්‍රතිරූප දේශ වාසෝ කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීමයි මංගල සූත්‍රයේ මේ ප්‍රතිරූප දේශ වාසය ගැන කියන්න කලින් මේ තුන්තුන් දන්නවත් ඇති ඒ ගාථාවට කලින් සඳහන් වෙනවා අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා පූජාත පූජනීයාණං හේතං මංගල මුත්තමං කියලා මංගල කාරණා හැටියට එතකොට බාලයන් මෝඩයින් බාලයන් කියන්නේ අර සාමාන්‍ය මේ ලෝකේ දැන් මේ කාලේ හැටියට නම් බාල කියන වචනේ කියනකොට මේ කුඩා දරුවන් සිහිපත් වෙන්නේ. නමුත් ධර්මානුකූල බාල කියන වචනේ යොදලා තිබෙන්නේ මෝඩයට. මෝඩය කියන තැන තමයි බාල කියන වචනේ බොහෝ විට යොදලා තිබෙන්නේ. ඉතින් මෙතන මේ අසේවනාච බාලානම් කියන්නේ එහෙම කිව්වොත් අර පොඩි දරුවෝ කිව්වොත් ගෙදරවල් වල දරුවෝ තියාගන්නත් බැරි වෙනවා. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. මෝඩයින් ඇසුරු කිරීම මොත අසේවනාත බාලාන මෝඩයින් ඇසුරු නොකිරීමයි මෙතන එක මංගල කාරණයක් හැටියට දක්වලා තිබෙනවා අඥාන පුද්ගලයන් මෝඩ පුද්ගලයන් ඇසුරු නොකිරීම ඒ අය ආශ්‍රයට ගිහිල්ලා තමනුත් පිරිහෙන නිසා අසේවනාච බාලන ඒකම මංගල කාරණයක් ඊළඟට වන්දිතානංච සේවනා ඊළඟට ඇසුරු කළ යුතු පඬිතුන් ඊළඟට පූජාච පූජනීයාන සිදුව යුත්තන් සිදුවීම මෙන්න මේ කාරණා තුනම ඉසු වෙන බිම තමයි ප්‍රතිරූප දේශ වාසය සුදුසු බිම කියලා කියන්නේ ඒ කියන්නේ බුදුරහතන් වහන්සේලා සංඝයා වහන්සේලා වැඩ වසන ප්‍රදේශයක් වෙනකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබෙනවා. අර කියාපු අර කාරණා තුනම සම්පූර්ණ වෙනවා. අන්න ඒ විදිහට මෙතන කියා වූ මේ කුඩා සාමණේරයන් වහන්සේ හැටියට පෙන්වන නමුත් මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ වාසය කිරීම තුලිනුත් අරක ප්‍රතිරූප දේශයක් වුණා. සුදුසු ප්‍රදේශයක් වුණා. ඉතින් අද සංඝයා වහන්සේලාට අනිකුත් ඒ පහසුකම් කෙසේ වෙතත් ඒ කතු සහිත කිහිරි වනයක් පවා රහතන් වහන්සේ කෙනෙක් වාසය කරනකොට රමණීය වෙන බවයි මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ඒක එතන වැදගත් කාරණයක් තිබෙනවා විශේෂයෙන්ම රහතන් වහන්සේ කෙනෙක්ගේ වැඩ වාසය කිරීමෙන් මේක ඒ තරම් භූමිය රමණීය වීමට හේතුව මේ පින්නතුන් දන්නවා දැන් සුද්ධ භූමි බුද්ධ භූමි සුද්ධ භූමි කියලා තිබෙනවා බුද්ධ භූමි බුදු පියාණන් වහන්සේ ස්පර්ශ කිරීමෙන් ඊළඟට උන්වහන්සේ විශේෂයෙන්ම ඒ රහත් ඵල සමාධියට සම්බන්ධලා වාසය කළ ස්ථාන ඒවා සුද්ධ භූමි වුණා බුද්ධ භූමි වුණා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින ඉන්දියාවේ මේ මේ රටේ පවා දැන් සලොස් මස්ථාන ආදී තැන්වල බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම වැඩම කළා. පළසමෝතින් වැඩ සිටි ඒ ස්ථාන අනාගතයේ චෛත්‍ය බවට පත් වෙලා රමණීය ස්ථාන බවට පත් වෙන නිසා විශාල 100000 ගණන් ජනයා ඇදීමට ආකර්ෂණ ශක්තියක් ඒ භූමියට දීමටයි බුදු පියාණන් වහන්සේ පළසමෝතින් වැඩ සිටියේ. එතකොට යහපත් ඵල සමාපත්තිය ඇති ඒ භූමියට දෙන ශක්තිය සාමාන්‍යයෙන් වර්ෂ ගණනින් කියන්න බෑ සමහරට බුද්ධාන්තර තරම් කාලයක් වෙලා ඒවා පවතිනවා. ඉතින් ඒක තමයි හැම බුදුවරුම ඒ දඹදිව මැදදේශයේ උපදිනවා කියලා හැම කියන්නේ. ඒ භූමියේ තිබෙන ඒ ශක්තිය. බුදුම ශක්තියක් එක තියෙනවා යා ඒ ලෝකෝත්තර සමාධිය. ඉතින් අපිට පේනවා මේ භූමියක් සමනීය වීම පිළිබඳ ඉහළම සංකල්පය තමයි. ඉහළම සංකල්පය තමයි අරහත් ඵල සමාධිය. අරහත් ඵල සමාධියෙන් කෙනෙක් වැඩහිම නිසා ඒ ඒ භූමියට විශාල ආකර්ෂණ ශක්තියක් එක තියෙනවා. ඒ වගේම අර්ථය ආපු අර නිවීමේ, ඒක නිවීම පිළිබඳ සමාධිය. ඒ නිවීමේ සමාධිය තුලින් මහා සැනසීමක් පිළක් ඒ ප්‍රදේශයට ඒක තියෙනවා. අද පවා මේ පිළිගන්න දන්නවා අනුරාධපුරේ මිහින්තලය ආදී ස්ථානවල ගියත් ඒවා ඒ උෂ්ණ ඒ නියම් කාලයක ගියත් පුදුම විදිහේ සිසිලකක් දැනෙන්නේ අන්න ඒ කියපු ඒ සුද්ධ භූමි තත්ත්වය ඒවාට ලැබිලා තිබෙන නිසා. එතකොට ඒ මට්ටමින් කල්පනා කරලා බැලුවා බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළ තිබෙන අර ලෝකෝත්තර ගුණ ධර්ම තුලින් පරිසරයක් සකස් වෙන ආකාරය, රමණීය වෙන ආකාරය. මනස ජීවිතයට මෙතන අපි සාමාන්‍ය පරිසරය කියලා කියනකොට කායික පරිසරය ගැන විතරයි හිතන්නේ. කායික සෞඛ්‍ය ගැන විතරයි හිතන්නේ. නමුත් මෙතන මානසික සෞඛ්‍ය ප්‍රධානයි. කායික සෞඛ්‍ය කොයිතරම් තිබුණත් මානසික සෞඛ්‍යයට ගැලපෙන විදිහේ පරිසරයක් නැත්නම් එතනින් වැඩක් නැහැ. එතන මිනිස්සුන්ට නෙවෙයි එතන පිරිසෙන්ටයි හොඳ. දැන් අපි හිතමු පාරිසරික ඉංජිනේරු විද්‍යාවට අනුව හොඳට හොඳ භූමියක් තෝරාගෙන ඊළඟට හොඳ රමණීය පරිසරයකුත් යක්කොලන් ආදී වලින් ඒ පරිසරයකුත් මවාගෙන තවත් ඕනනම් මේ හොඳ ගෘහ නිර්මාණ ඉහළම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හොඳ නිවසක් හනාගෙන කෙනෙක් හොඳ ජීවිතයක් යහතින් ගත කරන්න උත්සාහ කරා ඉඳාගත්තා කියලා අදිස්ථාන කරගත්තා කියලා. නමුත් ඒ ආවට තියෙන්නේ දිනපතාම මසක මරණ සතුන්ගේ ලේ වලින් සෙත් වෙන බීමක් නම් ඊළඟට හොර පිපොළ වලින් දහන තැනක් නම් ඊළඟට දුරාචාරයෙන් අඳුරු වෙච්ච තැනක් නම් සුරාපානයෙන් ගඳ ගහන තැනක් නම් එබඳු තැන්වල ඒක නියම පරිසරයක් හොඳ පරිසරයක් හැටියට සැලකන්න බෑ. අර කොයිතරම් ලොකු බංගලාවක් හදාගත්තත් ඒ තැනත්තට යහතින් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. මොකද ඒක එතන මානසික වාතාවරණයක් නෑ. ඒකට ගැළපෙන මානසික වාතාවරණයක් නෑ. එහෙම නැතුව අපි හිතමු සාමාන්‍යයෙන් සිද්ධන්නේ නැති විදිහේ සිත්කලි ස්වභාවයක් නැති බිමක පොඩි තල්පතක් හදාගෙන දුප්පත් කෙනෙක් ඉන්නවා. අවත පීඩනවාට කියාපු අපි කලින් කියාපු අර සියලුම මානසික හොඳ මානසික වාතාවරණය. ඒ සංසිවිදායකව නීනේ සුවයෙන් ජීවත් වෙනවා. සනසිල්ලෙන් ජීවත් වෙනවා. ඔන්න ඔක ගැන මේ මේ බඳිනේ තීරණාත්මක වර්ෂයක විශේෂයෙන්ම මේ පින්නතුන් හිතේ හිතේ තිබෙනවා මක්නිසාද නොයෙකුත් විදිය නිසගිතු බලවේග නිසගිතු විසදීම දැන් සාමාන්‍ය පරිසරය ගැන කියනකොට ඔය විද්‍යාව නිසා විද්‍යාත්මක දියුණුව නිසා ලෝකයාට ඇතිවෙච්ච විසදීම ආදිය ගැන බොහොම දෙනෙක් කතා කරනවා නමුත් තව අපිට නොපෙනෙන විසදීම රාශියක් වෙනවා අර මිසදිතු ඒ සංකල්ප තුලින් මිසදිතු කටු තියෙන හැම තැනම ඊළඟට මිසදිතු විසදීම ඕවෙන් ආරක්ෂා වෙන උත්සාහවත් වෙන්න ඕන එහෙම නැත්නම් ජීවිතය මනුස්ස ජීවිතයක් නෙවෙයි අන්තිමට දන්නේම නැතුව තිරිසන් പ്രേත යක්ෂ ජීවිතවලට පරිවර්තන වෙනවා අර ලොකු බංගලාවක අර විදිය සුඛෝභෝගී බංගලාවක හොඳ භූමි ලක්ෂණ ඇති තැනක ලක්ෂණට ජීවත් වුණාට මොකද ඇතුළත පරිහානියකටපත් වෙනවා අන්න මේ කාරණේ අපිට එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ රමණීය ඒ භූමිය පිළිබඳ විස්තරය තුළින් අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි මේ නිදිනදා ජීවිතය මේ මේ ඉහළම මට්ටමින් අපි කිව්වොත් ඒ රහතන් වහන්සේලා පිළිබඳ தත්ත්වය. ඊට මෙහායින් අපි කල්පනා කරලා බලනවා නම් සාමාන්‍යයෙන් සිල්වතුන් සිල්වත් ජීවිතයක් ගත කරන අය අවත ඉන්නවා නම් දැන් මේ විදිහට මේ අවස්ථාවේ ආදිවස්තංග සීලය සමාදන් වුණා මේ පින්වතුන්. ඒ වගේම දාන සීල භාවනා ආදී කුසල් දහම් වලට නිතර සිත යොමු කරලා යහපත් ජීවිතයෙන් යන සත්පුරුෂයන් වාසය කරන ස්ථානයක්. ඒබඳු ස්ථානයක ඒ තමන්ගේ ආපදාවකට හදිසියකට කල්යාණ මිත්‍ර ආශ්‍රය වශයෙන් එහෙම නැත්නම් අත්උදව්වට පවා කෙනෙක් ලබා ගන්න පුළුවන්. ඒ ගුණ ධර්ම ඒ වගේම ඔවුන්ගේ ගුණ ධර්ම අනුව බලලා ආදර්ශවත් ජීවිත අනුව බලලා තමන්ගේ ජීවිතත් හදගස්වා ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ මේ මානසික පරිසරයක් ඇති කරගත්තොත් ඒ තැනැත්තාට ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මෙතන සඳහන් කළ අර මංගල කාරණා ගැන කතා කරනකොට පතිරූපදේශ වාසිය ගැන ඒ වගේම තවත් මංගල කාරණා කීපයක් සඳහන් කළා තිබෙනවා ඒකම උබ්බේකගත පුඤ්ඤතා අත්ත සම්මා පනිදි කියලා. පතිරූපදේශ වාසිය කියලා කියන අර විදිහට ස්ථානයක් ලබා ගත්තා නම් කෙනෙක්. ඒක නැත්තා තුල උබ්බේකගත පුඤ්ඤතා කියලා කියන්නේ පෙර කරන ලද පින් නැති බව. පෙර කරන ලද පින් නැති බවක් නැති බවක් මේ පින්තුන්ට කාටවත් දැනගන්න බෑ. නමුත් අපි මේ දීර්ඝ සංසාරයේ ඇවිල්ලා තියෙන තනිකර පව් කරමිනුත් නෙවෙයි. තනිකර පිව් කරමිනුත් නෙවෙයි. මේ තින් බව දෙක නිස්සව යන්නේ. නමුත් මේ කොයි එක හෝ වේවා අපට මේ මතු කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා පින් හෝ පව් හෝ. අප කරන ජීවිතය අනුව. පවත පව එක තියෙනවා. පිනට පින එක තියෙනවා. පව් කරන්නන්ට පව්කාරයින් එක තියෙනවා. පින් කරන්නන්ට පින් කරන්නන් එක තියෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා. ධාතු සෝසත්තා සංසන්දන්ති සමින්ති කියලා. ඒ ස්වභාවය ඇති ශක්තියෙන් එකට එකතු වෙන ස්වභාවයක් තිබෙනවා. ඊළඟට ඒ වගේම පවත නැඹුරු වෙනකොට තව තවත් පවුකම් අතීතයේ කරන ලද පවුකම් මේකට සහාය දෙනවා. මාය අදින්න වගේ. පින් කරන තැනත්තා ඒක නිකන් ගඟේ උඩු අතර පිනන්න වගේ අමාරු දෙයක් හැටියට පෙනෙන්න පුළුවන්. නමුත් පිනට පටන් ගත්තාම ඔන්න අර අතීතයේ සංගවිලක් තිබෙන පින් අලියට තියෙන ගිනි කුපුරු වගේ ඒවා මතු කරගන්න පුළුවන්. අලියට තියෙන ගිනි කුපුරු වලින් පවා ගින්නක් දැල්ලා ගන්න නම් පිඳින්න ඕන ටිකක්. ඒ වගේ විශාල ගායාමයක් උත්සාහයක් වීරියක් දරන්න ඕන පින්වත් කරගන්න. ඉතින් සුබ්බේසගත පුඤ්ඤතා කියලා කියන මංගල කාරණයක් අත්ත වශයෙන්ම ඒක අප කාටිලක් කියනවා ඒක මතු කරගන්න ඕන. ඒක මංගලයක් වෙන්නේ ඒක මතු කරගත්තාමයි. පෙරකන්ලගේ පින්වති බව. එතකොට ඒ කාරණයක් අර පතිරූප දේශ වාසය කියලා ඒ කියන ජීවිතෙන්ට හොඳ දහන ජීවිතයකට සුදුසු වාතාවරණයක් පරිසරයක් තමන්ට ලැබුණා නම් ඊළඟට තමන්ට තමන් උනන්දු වෙන්න ඕනේ අන්න ඒ තමන්ගේ පින් ටික මතු කරගන්න. අතීත පින් පුණ්‍ය ශක්තිය, පින්වන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් දාන සීල භාවනා ආදී කුසල් දහම් වලට යොමු වෙනුවෙන් අර අතීත පුණ්‍ය ශක්තිය මතු කර ගන්න ඕන. සුබ්බේකගත පුණ්‍යතා. ඒ හැම එකක්ම කරන්නේ මොකටද? අත්ත සම්මා පණිදි කියන කියන එකක් මංගල කාරණයක්. අත්ත සම්මා පණිදි කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ හිත හරියාකාර පිහිටුවා ගැනීම. දැන් මේ ගත කරන ජීවිතය අපි හිත හරියට පිහිටුවා ගත්තේ නැත්නම් කොයිතරම් භයානක උපද්‍රවවලට භාජන වෙනවද? අපි එදිනදා ගන්න ජීවිත තීරණ තුලින් අපේ ජීවිත විනාශ වෙන්න ඉඩ තිබෙනවා. ඒ හදිසි කෝපය, හදිසි හැඟීම් ආදියට ඒ ඉදදීන් වශයෙන් සීලාදී ගුණ ධර්ම කිසියකින් පාලනය නොවෙනවා නම් අපි කොයි විදිහේ භයානක ප්‍රපාතයකට වැටෙනවද? දැන් අර පරිහානි ප්‍රපාතයක් කියලා කිව්වේ ඒකයි. මේ මානසික වාතාවරණය අනුව අර කියාපු විදිහට පෙරකල පින් මතු කර ගැනීම ගැන නෙවෙයි කවුරු කවුරුත් නම් කියන්නේ අතීතයේ කරපු පව් මතු කරගෙන ඒයින් පුළුවන් තරම් ආර්ථික ගොඩනගා ගන්නයි. විස්තර වැඩි මේ පින්නකින් තන නොකියවත් දන්නවා කවුරුත් ආර්ථික ගොඩනගා ගැනීම සඳහා ධාර්මික පිළිහෙළන විදියක් මේක. ඉතින් අතීතයේ කරන ලද පව්කම් පිළිගනවා නම් මිනිමැරීම් හොරකම් කිරීම ආදී පිළිබඳ දක්ෂතාවල් තිබෙනවා නම් සවනේ කුත්ත සීදු ආදී පිළිබඳව මත්යන් දීන පානීය පිළිබඳව ඒ හැකියාවන් ඒ ශක්තිය ඒවා මත කරගන්න විදියක් ඒවාට රුකුල් ගැන විදියක් රුකුල් ලැබෙන විදියක් මේක කිවියේ ආධාර පවා ලැබෙන විදියක් අන්න බඳු විදියට හැම කෙනෙක්ම බලන්නේ අර අතීතයේ කර සෞතික මතු කරගෙන මේ ජීවිතේ කාලා දීලා එහෙම නැත්නම් අර සාබාසිනියා කරලා හොය මිය පරලෝ යාමයි මිය පරලෝ කියලා කියන්නේ පරලෝ කිව්වහම එතන പ്രേත යක්ෂ ආදී සත්වලට නිරය ඒ බඳු සංවලටම තමයි යන්නේ. කොහොමද යෝගා මෙලොව ගැන පමණක් හිතන ඒ විදිහේ ප්‍රතිසලක්මක් අනුව පරිහානි ප්‍රපාතයක් කරා යන හේතුවක් නිසා අන්න බඳු චින්තනයක් ලෝකයේ පවතින්නේ. ඉතින් සමන් උත්සාහවත් වෙන නම් බෞද්ධයින් හැටියට නුවණින් කල්පනා කළා අර මිසදිතු බලයේ වේ විසුදුන් උවලින් ආරක්ෂා වෙලා සමන් සම්‍යක් දෘෂ්ටිය හරි දැක්ම හොඳ නරක හිංපාව කුසල් ලකුසල් පිළිබඳ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මාර්ගය දැන් හොඳ අවබෝධයක් ඇති කරගෙන බුදුරන් ලෝකයේ උපදින්නේ මොකටද? ඒ අනන්ත කාලයක් මේ සංසාරයේ දුක් විඳින සත්‍යය පළමුවෙන්ම ඒ දුගති මාර්ගයෙන් මුදලා සුගති මාර්ගයට පැත්ත යොමු කරන්නේ. ඊළඟට සමත්කමෙන් සෝවාන් මාර්ගඵලය ලබා ගැනීමෙන් දුගති ඉහළට යන දොර වහනවා. ඊළඟට ඊටත් එහාට ඒ දුක දිනු කර ලෝකෝත්තර පැත්ත දිනු කර අවසානයේ මුළු මහත් සංසාර දුක්ඛයෙන් මිදීමට මාර්ගය හෙළි කෙරෙමඩයි බුදු පියාණන් වහන්සේලා සාරා සංකල්ප ලක්ෂයක් පෙරම් පුරන්නේ. වෙන සමාජ විද්‍යාවක් ලෝකයට අමුතුවෙන් හඳුන්ලා දෙන්නවත් දේශපාලන විද්‍යාවක් හඳුන්ලා දෙන්නවත් ආර්ථිකය පිළිබඳ අමුතු දර්ශනයක් ඉදිරිපත් කරන්නත් ඒකටවත් මේ බුදු කෙනෙක් ලෝකෙට දෙන්නේ. ඒවා අනියම් දේවල්. ඒවා පිළිබඳව ඇතම් දෙයක් බුද්ධ දේශනාවේ තිබෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි හරය. බුද්ධ දේශනාවේ හරය මේ මුළු මහත් සංසාර දුකෙන් මිදීමයි, අත්විඳීමයි. මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථ නිශ්චිත එකයි. නිකේති මානසික ජීවිතය අවුරුදු 100කටත් අඩු දැන් මේ කාලේ හැටියට හිතනකොට අවුරුදු 70ක් 80ක් වෙනකොටම ඉවරයි. එබඳු ඒ කෙටි ජීවිත කාලයක් අපි අපේ ඉගෙනීම කියලා කියන උපාධි ආදී කියන ඉලක්කයන් ඔස්සේ දුවනවා ඊළඟට ඒවා ලබා ගත්තට පස්සේ රැකී ආරක්ෂාවන් පිළිබඳ ඉලක්ක ඔස්සේ දුවනවා ඊළඟට ඒකත් කෙලවරක් නැහැ මරණය දක්වාම අපි ධනෙ ඉපීම ආදී පිළිබඳ නිරත වෙලා ඉඳලා අන්තිමට මිය ගියාට පස්සේ තමයි ඔන්න ඊළඟට ප්‍රේත ආදී තත්ත්ව වලින් තමන් ඒවා ඒ යොදිපාක විඳිනවා ඔන්න විදිය යුගයක් නිසා අපි කීප දෙනෙක් හරි නුවණින් කල්පනා කළා ලෝකයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා දෙන්න පුළුවන් විදිය. ඒක පරමාර්ථය කරගෙන නෙවෙයි. තම තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමයි මෙතන අර්ථ සම්මාපණිදි කියලා කියන්නේ. තමා හරි මාර්ගයේ පිහිටුවා ගැනීම. තමාගේ සිත. තමාගේ හිත හරියට පිහිටුවා ගන්නකොට අනිත් හරියට හැඩගැහෙනවා. මොකද මනෝපුබ්බංගමා ධම්මා ආදී ඒ විදි ඥානන් වහන්සේ දේශනා කළ ධාතාවෙන් තේරෙනවා හිත හැම එකටම ප්‍රධානයි. දැන් විද්‍යාව අනුව නම් මේ භෞතික විද්‍යාව අනුව නම් ද්‍රව්‍යය ප්‍රධානයි. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මනෝ පුබ්බංගමා ධම්ම මනසයි ප්‍රධාන. මනසේ මනස මුල් කරගෙනයි මේ ද්‍රව්‍ය අපිට නොපෙනෙන මේ ද්‍රව්‍ය ලෝකයේ හැසිරෙන්නේ. ද්‍රව්‍ය ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ මනස මුල් කරගෙනයි. දැන් හඳට යනවා ආදී හැම දෙයක්ම කරන්නේ මේ හැම එකක්ම මේ අපි මේවා විද්‍යාවෙන් වැඩියටයි ඒක තේරුම් කරන්නේ. මේවා මේ ද්‍රව්‍යයේ බලවේගය කියලා. නමුත් මේ හිතේ බලවේගය. මේ හැම එකකටම පිටිපස්සින් තිබෙන හිතයි. අන්න ඒ මූල ධර්මයේ මුල් කරගෙන තමයි බුදු පියාණන් වහන්සේ හිත හදා ගැනීම, හිත තනා ගැනීම, හිත පිරිසිදු කර ගැනීම, හිත ලෞකිකත්වයෙන් මුදලා ලෝකෝත්තරත්වයට පත් කර ගැනීම කියන ආදී ඒ පරමාර්ථයන් ලෝක බුදු පියාණන් වහන්සේ ලෝකයා හැමෝටදී. එතකොට බෞද්ධින් කියලා කියන්නේ බෞද්ධයා කියලා කියන්නේ අර කියාපු විදිහට මේ සිනුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වීම පිළිබඳ පාළි පාඨය දන්න කෙනා පමණක් නෙවෙයි. ඒ පමණකින් ඒ සම්මිය දෘෂ්ටි සම්පූර්ණ වුණත් නෙවෙයි. සම්මාදිට්ඨිය දැන් මේ තුනකින් දන්නවා කුසලයක් හැටියට දක්වලා තිබෙනවා දික්ඛිජ්ජ කම්ම කියලා. දෘෂ්ටිය ඍජු කර ගැනීම. එතකොට මේ මේ තුන් දහම් කුසල් දස කුසල් වලින් එකක් අවසානයෙන් දක්වන දික්ඛිජ්ජ කම්ම කියලා. Tamange දෘෂ්ටිය ඍජු කර ගැනීම. එතකොට දෘෂ්ටිය හරි දැනටම ඍජු නම් මේක ඍජු කරගන්න දෙයක් නැහැනේ. ඒක නිසා හිතන්න තියෙන්නේ අපේ මේ දෘෂ්ටිකාම ඍජු වෙලා නැහැ. අත්ත වශයෙන්ම ඒ தත්ත්වයටපත් වෙන්නේ සෝවාන් தත්ත්වය ලැබුවාමයි ලෝකෝත්තර වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබුණාම කෙනෙකුගේ දෘෂ්ටිය වලින් එන්නේ. එතකන් දෘෂ්ටිය කොයි කොයි ඒ අතට නැමෙනවා. ඒ අතට නැමෙනවා. ඒකට හේතුව මොකද? අන්න අර කලින් කියපු මිසජිතු බලවේග. ඒ මිසජිතු බලවේග නිසා තවත් මේකුත් මේ ජීවිතය පිළිබඳව ඒ අනිකුත් සමාජයෙන් ලැබෙන බලපෑම් නිසා තමන්ගේ දෘෂ්ටිය අද වෙනවා. අද පුදා රාශියක් තිබෙන දෘෂ්ටියක් බොහෝ බෞද්ධයන්ට තිබෙන්නේ. ඒකකොට තමන් උත්සාහවත් වෙන්න ඕන අර කියපු කුසල් ධර්මය හැටියට දෘෂ්ටිය ඍජු කරගන්න. ඒ දෘෂ්ටිය ඍජු කරගන්න උපකාර වෙන්නේ අන්න අර සමාගයේ හිත හරියාකාර පිහිටුවා ගැනීම. සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. සීලයෙන් Tamanගේ කය වචන හික්මවා ගන්නවා. ඒක පිළින් අර තිරිසන් ජීවිතේට නැකම් කියන ඒ පහත් හැසිරීම් වලින් Taman නිදෙනවා. ඒකත් පරිත්‍යාගයක්. දැන් මේ දානයේ තියෙනක මේ තුන තුන් හිතන්නේ මේ පරිත්‍යාගය මේ Tamanට අයිති වස්තුව. ඒකත් ඒ ආරම්භයක් තමයි. දානය කියලා ඒ බෞද්ධයන් බොහෝ දෙනා දානය කියන ඒ හැඟීම හැම දිනාටම හුරු පුරුදු හැම ආගමකම ඇත්ත වශයෙන් කියන නහත් හරීම පිළිබඳ හැඟීම තිබෙනවා. ඉතින් දානය පටන් ගන්න අර බාහිර වස්තු වලින්. Tamange ඒ බාහිර වස්තු වලින්. ඒකම එකකට අපිට හිතන්න පුළුවන් සීලය කියලා කියන්නේ එක්තරා පරිත්‍යාගයක්. Tamange කය වචනය පිළිබඳ හසුරුවා ගැනීමේදී යම් කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා. හිත කියන්නේ ඒ කය වචනය වැඩි පිටකට හසුරුවලා යම් කිසි ආස්වාදයක් එහෙම නැත්නම් ලාභයක් ලැබීමටයි. ඒ වෙනුවට අර දැන් මේ පින්නතුන් හදට ගන්නවා ඒ ආජීව ගැන හිතනකොට තමන්ගේ ජීවිතාව ගැන හිතනකොට ඒ ජීවිතාව පිළිබඳ ප්‍රශ්න ගැන හිතනකොට බොහොම ලේසි ක්‍රම තිබෙනවා ඒතරයි මහා කෝටිපතියක් වෙන්න පුළුවන් මේ කුත්තිදී හොර නරකම් වලින් එහෙම නැත්නම් තවත් මේ කුත්තර දැන් මේ කාලේ බොහොම බහුලව තිබෙන සතුන් මැරීම මේ එක්කල සතුන් නැති කරලා මසට ඇති කර ගැනීම ඊළඟට මත්යන් වෙනදාම වස විස වෙනදාම ආයුධ වෙනදාම ඔය විදිහේ දේවල් වලින් බොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් අන්න ඒ විදිහට කල්පනා කරලා බලනවා නම් ඉතින් තමන්ගේ හිත කෙසේ වෙතත් අන්න අර විදිහට කය රැක ගැනීම සඳහා මේ ශරීර කූඩුව මේක తాවකාලික කූඩුවක් අතීතයේ තියෙන නිසා ලැබුණු ශරීර කූඩුවක් අපට තිබෙනවා මේක අපට අතහැරලා යන්න වෙනවා ඉතින් ඊළඟ කූඩුව නැවෙන්නේ අපේ හිතනේ. අපේ හිතනේ ඊළඟ කූඩුව නැවෙන්නේ. ඉතින් මේ විදිහට මේ කූඩුව අතහැරලා යනකොට හිත പ്രേත තත්වයකටපත් වුණා නම් പ്രേත කූඩුවක් ලැබෙනවා. යක්ෂ තත්වයකටපත් වුණා නම් යක්ෂ කූඩුවක් ලැබෙනවා. කලාතුරකින් කෙනෙක් දේවත්වයටපත් වෙන තරම් දේව කූඩුවක් ලබා ගන්න තරම් පින්වන්ත වෙනවා. නමුත් බොහෝ දෙනා අර කියාපු තත්වයට ඉවතින්නේ. මේ කූඩුව රැක ගැනීම සඳහා මුළු ජීවිතේම පව්කම් වලට යොමු කිරීමට කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ තනත්තාට අන්න ඒ තනත්තා බෞද්ධයෙක් නෙවෙයි. අපිට කියන අර නිසිගිති බලවේගවලට යටපත් වෙනවා. යටපත් වෙනවා. ඒවා අනුව පෙන්වුම් කළ දෙන්නේ తాවකාලික නැත්නම් කෙටි කාලීන සමෘද්ධියක් දියුණුවක්. ඉතින් ඒවා නොයෙකුත් මුහුණු වලින් මේ සමාජය ඇදගෙන යනවා පේනවා. අන්න ඒක අපි කියන්නේ පරිහානි ප්‍රපාතයක් කරා යනවා කියලා. 99 වත් දේරෙන්න උත්සාහවත් වෙන්න ඕන කියලා. ඒකට මේ පින්නතුන් මේ විදිහට කල්පනා කරන්න ඕන තම තමන්ගේ දිනදා ජීවිත. අර අත්හැම්මා පණිදි කියන මංගල කාරණේ. මේ මංගල ගැන කියනකොට මේ පින්නතුන් එදිනෙදා ජීවිතය අර දරුවන් ගැන කියාපු මංගල කියන වචනය අනුව හිතන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ මංගල කියලා කිව්වේ ඊට වඩා මහා ගැඹුරු තේරුමකින්. මේ ලෝකයේ තියෙන බන්ධන ඒවට පමණක් නෙවෙයි මංගල කියලා කියන්නේ. තමන්ගේ මේ සංසාරික தত্ত্বය දිනු කර ගැනීමට සංසාරයේ தত্ত্বය ජීවා දමන ඉක්මනින්ම උතුම් මංගලය වන පරම මංගලය වන මේ පින්තුන් සමහර විට අහලා තියෙනවා ඒ පරම මංගල ආදී වචන වලින් යොදන්නේ ඒ තරම මේ මේ සාන්ත සුවය නිවීම කියලා කියන මේ මුළු මහත් සංසාරයෙන් නිදීමෙන් ලබන ඒ සුවය. ඒක තමයි අර අපි කලින් සඳහන් කළේ බුදුරහතුන් වහන්සේලා අරහත් ඵල සමාපත්තියේදී ඒ පුදුම විදියේ නිවීමේ ශක්තියක් තමන්ගේ ශක්තියට තමන්ගේ හිත නතු කරලා ඒ තුලින් ඒ භූමියට ඒ වාතාවරණයට ඒ අවතට හැමතැනකම ඒ ශක්තිය සතවර්ත ගණන බුද්ධාන්තරයක් පවා පවතින ආකාරයට විහිදුවනවා. එතකොට දැන් මේ තුනකින් දන්නවා හොඳ සිල්ලකින් හොඳ ගුණවත් සිතින් පැතුම් අපි පාවිච්චි කරනවා නම් අපි යොදනවා නම් ඒ තුනේ මේ අපේ වටා පිටාවට පුදුම විදියේ ශක්තියක් ශාන්ත බවක් සැනසීමක් එක තියෙන බව මෛත්‍රී කරුණා ආදී සිතුවිලි පවත්නකොට කෙනෙකුට ඒවා ඒ ඥාන tattවලට දිනු කරනකොට පුදුම විදිහේ සමන්ත සැනසීමක් ලබන්න පුළුවන් වගේම අනිත්‍යයේ නැසන්සුන් සිත් සංසින් කිරීමට පවා ශක්තියක් තිබෙන මෛත්‍රී කරුණා ආදී ගුණ. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වා දාලා ඒ හැම ධර්මයක් තුළම ගුණයක් තුළම තිබෙනවා. විශාල පිරිසකට සාන්තියක් සැලසෙන දෙයක්. දානය ගැන හිතලා බලමු. ඒක දැන් මේ දානය දැන් දාන පිළිගන්නන්නේ සමහර විට එක්කනයි. ඊදෙනෙක් සාධාදි කියලා අනුමෝදන් වෙලා සිට පාදවා ගන්නවාද? ඒ සිළු මොහොත තුළ ඒ අයගේ සිතේ විශාල විවරයක් ඇති වෙනවා. ආනේ කියන අවස්ථාවේ ඇති වුණු ඒ අනුමෝදානෙන් ඇති වුණු විවරය තුළට සීලයක් එකතු කරගත්තොත් අන්න වඩාත් ශක්තිමත් වෙනවා. මේ අවස්ථාව අධිෂ්ඨාන කරගත්තොත් මේ වගේම ලොකු සැනසීමක් සතුටක් මට ඇති කරගන්න පුළුවන් මම මේ කරන වැරදි කියා වැරදි හිතිවිලි පාලනය කරගත්තොත් කියලා අන්න සීලයෙන් ඒ ශක්තිය තවත් තහවුරු කරගන්නවා. ඊටත් එහාට ගෙන යාම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ කෙලින්ම හිත පිළිබඳ මුහුණට මුහුණලා වගේ සක්නම් දෙන යනවා. මේ සිතේ තිබෙන මේ විසිරුණු ස්වභාවය ඉදිනදා ජීවිතයේ අපේ සිත විචිත්ත වෙලා තිබෙන මේ පංචේන්ද්‍රියන්ට එන අරමුණු වලින් මේ දොරටු වලින් ගලාගෙන එන දේවල් මේවා නිසා අපේ සිත් බොහෝ විට මේ අතීතයේ කරන ලද අසංසාරික පහත් පැවතුම් අනුව අපේ සිත් දූෂණය වෙනවා පිළිති වෙනවා අන්න අර පරිසරයේ දූෂණය ගැන කිව්වා වගේ මෙතන මානසික පරිසරයේ දූෂණය වෙනවා ඉතින් මේ හිත මුදා ගැනීම සඳහා ඒ විදිහේ යම් කිසි භාවනා කර්මස්ථානයක් බුද්ධානුස්සතිය ගැනීම බුදුගුණ බුදුගුණ සාගරය සිහිපත් කරලා ඒක වචනයක් හෝ අරගෙන අරහං භගවා ආදී එක වචනයක් තුල හිත පවත්වන ඒ සිහි මොහොත තුල ඒ සිතේ ලොකු උද්දානයක් ලොකු ප්‍රසන්න බවක් ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න බවක් කියන ශ්‍රද්ධාව උදක ප්‍රසාදක මානික්යක් කියලා කියනවා බොර වතුරකට දාපු මණිකක් ඉතින් ඒ එක්තරා මණිකක් තිබෙන උදිත ප්‍රසාදක මාණිකයක් කියලා ඒක ඒ මණික දැම්මහම ඒ වතුර බොර යටපත් වෙලා හොඳ ප්‍රසන්න බවක් වෙනවා. අන්න ඒ වගේ හිත ප්‍රසන්න වෙනවා බුද්ධානුස්සතිය. මෛත්‍රී සිතත් ඒ වගේ මෛත්‍රී හිතේ දේශ ඉවත් වෙලා ඉතාමත්ම පුදුම විදිහේ ශාන්ත ස්වභාවයක් හිතට ඇති වෙන ලෝකයාට ශාන්තිය විසින ලෝකයාගේ සුවපත් වීමට ඇති කැමැත්ත පිළිබඳ සමන් ඒවා ඒක පිළිගෙන ලෝකයාට සුවපත් වේවා කියලා ප්‍රතිමපතන අවස්ථාවේදී හිත ලොකු පුදුම විදිහේ ශක්තියක් ලෝකයට එක තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි අනිත් ඒවා අසුභ භාවනා ආදී විදලන් කරන්නේ මොකද්ද මේ අර පංචකාම සම්පත්තියට දීර්ඝ කාලයක් ඒ කාම ආදී කෙලෙස් වලට නැති වෙලා අපායවල දුක් විඳපු සත්‍යයට ඒ ඒවායින් සිට මුදා ගන්නට යම් කිසි ශක්තියක් ලබා දෙනවා ඒ අසුභ භාවනාව. ඊළඟට මරණ සතිය කියලා කියන්නේ මම අපි ඉන්නේ සිටි ජීවිත කාලයේ සිටි බව මතක් කර දීමයි. ලෝකයේ තිබෙන ඉතාමත්ම විශ්ලේෂණක දෙයක් හැටියට බටහිර අය පවා කියන්නේ මේ අපි මැරෙන හැම දෙනෙක්ම Taman මැරෙන බව අමතක කිරීමයි. අනිත් කොටසෙත් මලකෙවල් වලට ගියත් අපි නම් ජීවත් වෙනවා කියන හැඟීම හිතේ අපිට තිබෙනවා. ඒ තරමට මේ මරණ මරණය කියන එක මරණ සතිය වඩන්නේ නැත්නම් කොයිතරම් අවත මරණ සිදු වුණත් ඒක හිතට සිදා බහින්නේ නැහැ. ඒ තරමට ලෝකයා තුළ භව තෘෂ්ණාව තිබෙනවා. පැවැත්ම පිළිබඳ ආශාව තිබෙනවා. මුලාව, අවිද්‍යාව, තෘෂ්ණාව තිබෙනවා. හරියටම මේ නිත්‍යව සදාකාලිකව තමන් මේ හදාගත්තු පළේ මේ සියලු දේ වස්තුවක් තමයි ජීවත් වෙනවා කියන හැඟීම වගේ හැම දෙනා තුළම තිබෙන්නේ. ඒ අතහැරලා දාන්න යන්න වෙනවා. නෑ යන්න අතහැරලා දාන්න යන්න වෙනවා කියලා ඒ විදිහේ මොහොතකට සමහරුන්ගේ විශේෂයෙන්ම ධනවතුන්ගේ සිත් තුළ පෙන්නේ මරණය කියන වස්තුව පවා බොහෝ දෙනාට අමහිරි. අන්න එතකොට මේ මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ යථාර්ථය. යථාර්ථය කියන වචනේ මේ කාලේ සමාජයේ තිබෙනවා. යථාර්ථය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි. එතකොට ඇත්ත ඇති හැටි තමයි අර සදා හත් අවුරුදු රේත ద్వාරයක් අල්ල තබාම දැක්කේ. මේ තමන්ගේ මනමාලිය තව අවුරුදු 120ක් ගියාම අන්න අර නිස්සමයේ ස්වභාවයට එනවා. මේක දුරදර්ශීව ලබාගත් මේ ප්‍රඥා දුරදර්ශී බවක්. අන්න ඒ වගේ අපේ දිනදා ජීවිතය අපි කල්පනා කරනවා නම් මේ කෙටි කාලීන වැඩපිළිවෙලට අතහැරලා මෙතෙක් මේ නොකල වැදගත්ම වැඩේ මොකද්ද මේ සංසාරයෙන් මිදීම සංසාර විමුක්තිය ඒකට අදාළ ඒක තමයි භාවනා මාර්ගය කියලා කියන්නේ ඒකට කල් දම දමා ඉන්නේ නැතිව මේකට මේ අංග සම්පූර්ණ සත්‍යයක් පරිසරයක් කවදාවත් ලැබෙන්නේ නැහැ මොන මොන හරි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නිවාඩු නැති වෙන්න පුළුවන් ඉතින් ඒ වුණාට නිවාඩු දාලා හරි නිවාඩුව කියන එක මේ රජයෙන් දෙන එකක් නෙවෙයි එන ආයතන වලින් දෙන එකක් නෙවෙයි Taman ලබා ගන්න දෙයක් Tamanගේ උත්සාහය ඕනෑකම ෘත්‍ය ඡන්දය ඒවා අනුව මේ යම් ගුණ ධර්ම වලට යෙදීමට බණ භාවනා කිරීමට නිවාඩුව ලබා ගන්න පුළුවන් බව ඒ ඒවා කරන මේ පින්නතුන් ඇතන් කෙනෙක් දන්නවා කොයිතරම් දඩ මැදේ වුණත් Tamange සිත සුළු වේලාවකට දවසේ සුළු වේලාවක් දැසන නැගිටලා නැගිට හැටි විනාඩි 5ක් 10ක් එහෙම නැත්නම් 15ක් හරි ඒ තුනුවන් වැඳලා යම් කිසි භාවනා කර්මස්ථානයක් සිත තැන්පත් කරගෙන දිනදා වැඩට යන පුරුදු වෙනවා ඊළඟට වැඩට ගිහිල්ලා ආවට පස්සේ වැණින්දට යන්න කලින් ඒකත් රහසිගතවම හරි සුළු වේලාවක් අර විදිහට තැන්පත් කරගෙන එදිනදා අයවැය අයවැය කියලා කියන්නේ පින්පව් පිළිබඳ කුසල ලකුසල් පිළිබඳ අයවැය ලේඛනයක් ගැන හිතේ යොදලා තමන්ගේ අර අත්ත සම්මාපණිති කියලා කියන ඒ මංගල කාරණය මතු කරගන්න උත්සාහ කරගත්තොත් තමන්ගේ හිත තනා ගැනීමට ඒ යම් කිසි උත්සාහයක් යෙදුව දිනෙන් දින එක දවසක් දෙකක් තුනක් සතියක් මාසයක් යනකොට ඒ පුද්ගලයාගේ සිත තුළ යම් කිසි දිනුවක් භාවනාමය දිනුවක් ඇති වෙනවා ඊළඟට ඒ තැනත්තාට ඒ දිනදා ජීවිතය අර සමන්ත ලැබෙන සුළු නිමාඩුව හරි වෙන දේවල් වලට යන්නේ නැතුව අන්න පුණ්‍ය ස්ථානයකට ඒ සිද්ධ භූමියකට ගිහිල්ලා යම්කිසි ඒ භාවනා කමටහන් දෙන්න පුළුවන් කෙනෙක් ඇතුළට ගිහිල්ලා ඒ තනත්තාගෙන් මේ උපදෙස් ලබාගෙන යන ක්‍රමානුකූලව පළමුවෙන් තමන්ගේ නිවසේ කුළු පුළුවන් හැටියට ඒ මේකත් බාධක මැද්දේ හරි ඒවා උපකාර කරගන්න සංසාරේ හැටි මෙහෙමයි කියන අවබෝධය මතක් කරගන්නත් අප්‍රමාද වීමටත් ඒවා උපකාර ගෙනන්න ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ප්‍රායෝගික ඒ තමන්ගේ එදිනදා ජීවිතය හැඩගස්වාගෙන අන්න එහෙම කරගෙන යනකොට යම් කිසි අවස්ථාවක් වෙන්න පුළුවන් තමන්ට අතහරින්න බැරි කියලා හිතපු දේවල් අතහරින්න පුළුවන් අතහැරියෙන්නේ නැහැ. කොහෙත්ම බෑ කියලා කලින් කියාපු දේවල් Tamanට පේනවා දන්නේම නැතුව ගැලවිලා යනවා. ඒවා ගලවන්න ඕනේ නැහැ. මේ මහා බන්ධන හැටියට පේනවා දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ දූපුතුන් පිළිබඳව ධනිය පිළිබඳව මේවා පිළිබඳව ඇති ඇල්ම ඒ ධනිය පිළිබඳව කිසිකක් ඊටත් වඩා Tamanගේ නාහිතවතුන් පිළිබඳව ඇල්ම ඉතාමත්ම ප්‍රබලයි ඒවා කඩා ගන්න කලින් ඉසිනා යකඩ දන් වල වගේ නමුත් ඒවා පවත්වම ක්‍රමයෙන් ඒවා ගිලිහිලා යනවා මොකද හිත රැක ගැනීම ගැන තමන් උනන්දු වෙන නිසා අන්න ඒ විදිහට ක්‍රමානුකූලව කිරීමෙන් තමයි මේ අතීතයේ බුදු පියාණන් වහන්සේගේ ශා วก චරිත උපාසක උපාසිකාවන් දායක දායිකාවන් බණ භාවනා කරලා ඒ ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්න හැටි ගැන හිතනකොට ඒ ධර්ම කථාන්තර තුලින් අපට පුළුවන් මේවා මේ ජීවිතේට තම තමන්ගේ ජීවිතේට මේවා අතිත්තු කරගෙන මේවා ආදර්ශ කරගෙන අපිත් මේ විදිහට හැදගන්න ඕන කියලා මොකද අර කලින් කිව්වා වගේ මේ මේ ශාසන පහන නියම ළඟයි මේ පහනක් කියන එක නියම නෑ නිකම්ම පහළ වෙන කලින් යම් කිසි ප්‍රභාකර ආලෝකයක් විහිදුවන ස්වභාවයක් තිබෙන ධර්මතාවක් තිබෙනවා. ඒක නිසා මේ පහන නිවෙනවා කියලා එයින් කනගාටු වෙන්නේ නැතුව මේ නිවෙන්න කලින් යම් කිසි ආලෝකයක පිළිදෙන්න පුළුවන් කියන ඒ හැඟීම හිතට දමාගෙන මේ ලැබූ 1999 වර්ෂයේදී මේ පින්නතුන් මේ සත වර්ෂයක් අවසන් වෙන වර්ෂයේදී 99 වෙනිත් දේරෙන උත්සාහ කරගටි තිබෙනවා අන්න ඒ අදිස්ථානය අද වෙන මේ වටිනා උදිරිකෝය තවසේ තමන්ගේ සිත් පිළිසම්පත් කරගෙන දැන් මෙතෙක් මේ වේලා මේ පින්නතුන් ආජීවස්මක සීල කියන වටිනා සීලයක් සමාදන් වෙලා මේ ධර්ම දේශනාවකට සවන් දුන්නා මේ ධර්ම දේශනාවකට සවන් දෙනවා කියලා කියන එක තමන්ගේ හිතේ දීමක්. එතෙන්දි කරන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන තමන්ගේ චිත්තසංතාන තිබෙන සම්පිති ශක්ති බලවේග කරා ප්‍රමාණයකට දිනු කර ගැනීමට අවස්ථාවක් තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව මේ අවස්ථාවේ තව නොයෙකුත් එදිනදා කටයුතු තිබුණත් ඒවා අතහැරලා විනෝද වීමට තව නොයෙකුත් විනෝද මාර්ග තිබුණත් ඒවා අතහැරලා මේ සෑයක් පමණ වේලා තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ධර්මස්වණය කළා ඒ සද්ධාව ඊළඟට ඒක ඒ බඳු ඒක ඉරියව්වකින් දීමටත් යම් කිසි වීරියක් අවශ්‍යයි. ඊළඟට ඒ තුලින් ඊළඟට සතිය සිහිය යොදාගෙන මේ ධර්ම ශ්‍රවණය කළා. ඒ තුලින් සුළු වේලාවක හරි යම් කිසි සමාධියක් අත්දකින්න පුළුවන් කෙනෙකුට. ඊළඟට ඒ විදිය සමාධිමත් හිතකට තමයි ධර්මයේ යථා ස්වභාවය යථා තත්ත්වය ගැඹුරු දේවල් ගැටෙන්නේ. ඒ ගැටීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තමයි විදිහට මේ මේ සුළු පැයක් සුළු ප්‍රාමේ තුන් තුන් ධර්ම ශ්‍රවණ ආනිසංස වශයෙන් යම් කිසි විශේෂ ශක්තියෙන් තමන්ගේ සිත සංතානෙ තන්පත් වුණා කියලා සතුටු වෙනවා අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වගේම මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය පවා කුසලයක් හැටියට දක්වනවා. කෙසේ හෝ ඒවා ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් අපි මේ දෙපක්ෂයේ විසින් අදින රැස් කරන ලද මේ පුණ්‍ය සම්භාරය අපි විශේෂයෙන්ම ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම් තාක් මේ ශාසනය යන හිතේදලා ඒ ගැන උනන්දු වෙන දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඉන්නවනම් ওই හැමදෙනාම මේ කුසලයේ අනුමෝදන් වෙත අනුමෝදන් වී ඉදිරියටත් ඒ අපටත් මේ ශාසනයටත් මේ මේ ගමන යාමට ශක්තිය වලය දීමෙන් සමන් දෙන අතර තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුමා මා මහණිවන් සාක්ෂාත් කරගන්න ස්වාදල ප්‍රාර්ථනා කරන්නේ වගේම මේ තුන්තුන්ගේ නැතිගේ මේ පරිලෝකීය ඥාතීන් ඇතුළු අවිසිය පටන් අක නිසා දක්වා යම් තාක් සත්‍ය කොටසක් සත්‍යයෙන් කින් කැමති නිවන් කැමති සිට දේ හැම දෙනෙක්මත් මේ අපගේ ධර්ම දේශනාවේ ධර්ම ස්තවන මේ කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී මේ අභිධානක සංසාරයෙන් අත් මිදිය යුතු මමා මහණෙනි සංසෙත්වාගෙන ප්‍රාර්ථනා ප්‍රතිගලින දැන් මේ විදිහට මේ ගාථා කියලා පින් දෙන උත්තාවතා සම්බුද්ධ ดุขปัตตาจึงดุขาภยปัตตาจึงภยตุตปัตตาตุตังตุตังติสันทินนาปุญญาตังนาอิบาติมาตุนาปุญญาอันเดนมาอิบาติมาตุนาตังนาปุญญา भीत्यो यज्जन्तु शब्दरोगो विनश्यतु माति भवत्वन्तरायो सुखी दीर्घायुको भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दसिद्धान्धारेण तदा शब्द भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दधर्मान्धारेण तदा ते භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුඛි ධනන්ති තේ භුවාදන සීලිස්ස නිස්සං වද්ධා පචායින සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේනකේ අතෝන් බාන සම්පatti නාතේ සම්භති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි